අභුවಂತಿ අද මధుවಂತಿ ජනගීත ඉදිරිපත් කරයි පඬිත් රතන චන්දර ලංකාවට ආවේ 1950 දශකයේ. ඔහු ලංකාවට එනකොට අපේ රටේ රසිකයින් හින්දුස්ථානි රාගධාරී සංගීතය පාදක කරගත්ත ගීත කලාවකට පුරුදු පුහුණු වෙලා හිටියා. ගම්ෆෝන් ගීතවල මේ හින්දුස්ථානි රාග පදනම් කරගත්ත ගීත අහපු රසික පිරිසක් තමයි ඒ වකවානුවේ ලංකාවේ හිටියේ. පණ්ඩිත රතනචංකර් රාජකීය ආසියාතික සමිතියේ ලංකාව සාකාව හමුවේ දේශනයක් කළා. ඒ දේශනය සංගීතඥයන් අක්කදෙනෙක් ගන්නවා අපේ රටේ ජනගීය පදනම් කරගෙන දේශීය සංගීතයක් නිර්මාණය කරගන්න පුළුවන් ය කියන මතය රතනජංකර්තුමා ඔහුගේ දේශනෙන් අපේ සංගීතඥයන් හමුවේ ලැබුවා. මේන් ප්‍රබෝධයටපත් අපේ රටේ සංගීතඥයින් වඩාත් ජන සංගීතයේ දිශාවට හිත යොමු කරා. ඇතැමුන් ඒ පිළිබඳව යම් යම් පර්යේෂණ කරන්න පටන් ගත්තා. ඒ වගේම ඒ ජනගී ක්‍රස් කරන්න පටන් ගත්තා. මේ කාර්යභාරයේදී ලංකා ගුවන්විදුලි සේවය විශාල කාර්යභාරයක් ඉෂ්ට කළා. මොකද රටේ තැන තැන යමින් අපේ ජන අවස්ථාව අතර තිබුණු ජනගීත රාශියක් පටිගත කරමින් ඒවා රැස් කරමින් පරිවේෂණ වලට අවශ්‍ය මූලාශ්‍ර එකතු කළා. මේ ජන සංගීත පරිවේෂණය කළ සංගීතඥයින් පරිවේශකයින් ගැන හිතනකොට අපිට ප්‍රධාන සංගීතඥයින් දෙන්නෙක් සිහියට නැගෙනවා. ඒ එක්කෙනෙක් තමයි WB මකුලුලු. අනිත් සංගීතඥයා සීදස් කුලකිනක. මේ දෙන්නම අපේ ජනගීත පිළිබඳව පරිශන කරමින් පොතපත ලියමින් ඒවා ප්‍රචලිත කිරීමට ලොකු පරිශ්‍රමයක් දරපු සංගීතඥයෙක්. අද අපි හිතුවා මේ ගුවන්විදුලියේ මේ සංගීත පරිශන කළ සීදාස් කුණතිලක සූරීන්ගේ ගීත කීපයක් ඔබ හමුවේ තියන්න. මේ අපි තෝරගත්ත පළවෙනි ගීතය සීදාස් කුණතිලක පද රචනා කරලා උහුම තනු නිර්මාණය කළ ගීතයක්. වෛඥානික රුති රූප සුන්දර කන්තුන් ගමනයි දැකට වයලු මල් මුතු වෙල් මාල පුතයි ඡායද දිලෙලු කුඹුසුමන් සීබෙබලි ඒ ගීතය පද රචනා කළෙත් තරුණ නිර්මාණය කළෙත් සීදස් කුලතිලකයන් ගායනා කළේ ටී.එම්. ජයරත්න සහ නීලා වික්‍රමසිංහ මේ සීදස් කුලදෙලක නිර්මාණය කරපු තවත් ජන ගීයක්. වඩන රුව කාලයේ කවි ආශ්‍රය කරගෙන ඒ ගීතයත් නිර්මාණය කළේ සීදේස් කුලතිලක ඔහුගේ ජන සංගීත පරිශ්‍රණ වැඩසටහනකට ගීත ගායනා කළේ ටී.එම්. ජයරත්න සහ නන්දා පෙරේරා එනවා මේ තවත් පරිශ්‍රණාත්මක ගීතයක් මෙයත් සීදේස් කුලතිලකගේ නිර්මාණයක් මටට සුදු මොරේ මල් පිපිලා සත්ක අතර ප්‍රචලිත බමර කවි ආශ්‍රිතව මේ නිර්මාණය කරලා තියෙන්නේ මේ මස්සිනා බමර කපන්න ගිහිල්ලා නෑනා එක්ක ඇති වෙන සංවාදයක් අයියන්ඩියේ සීරුවේ වැල් පොටේ බසින් මාදේ ගලට වැහි වැහැලා හින්දා සීරුවෙන් වැල් පොටේ බසින්න කියලා මස්සිනාට කියනවා මේවා අපේ ගැමි ජීවිතයත් එක්ක බැඳුණු ගීත දැන් මේවා කවි ඇටියට ගායනා වෙලා තිබිලා සීඩස්කොල තිලකයන් එක්රස් කරලා මේ ගීතමය සංගීතවත් කරලා තියෙනවා. දැන් මේ බමර මීරට ඉස්රාජික වාදනය කරපු පුද්ගලයා ලංකාවේ සීඩස්කොල තිලක. ඔව් ඔහුට සංගීතය ගැන උනන්දුවක් ඇති වෙච්ච ඇති ඔහු කියලා තියෙනවා. ආනන්ද සමරකෝන් නිතර අම්බලන්කොට ධර්මාශෝකයට ආවා ගියා. ඊට පස්සේ සතියන්ත සංගීත පන්තියක් පටන් ගත්තා. සමරකෝන් එතකොට ඔහුගේ නමෝ නමෝ මාතා ජාතික ගීය පිළිඅරගෙන ජාතික ගීය වෙලා තිබුණේ ඔහුගේ සංගීත පන්තියේ ඔහු කියලා දීලා තියෙනවා නමෝ නමෝ මාතා ගීතය පොඩි මල්ලෙතනෝ වගේ ගීත ගායනා කළා ධර්මාශෝකගේ ශිෂ්‍යයින්ට කියනකොට ඒ ශිෂ්‍යයින් අතර හිටපු සීදස් කුලතිලකට සංගීතය පිළිබඳ හිතක් ඇති වෙලා තියෙනවා ඒ ආවේශයෙන් තමයි ඔහු සංගීතය හදාරන්නට ගියේ පසුව සමරකෝන් සංගීතය හදාරපු ශාන්තිනිකේතනයට ගිහිල්ලා සංගීතය හදාarලා යස්රාජ් වාදනය හදාarලා ලංකාවට ඇවිල්ලා යස්රාජ් වාදනය ගැන පොතක් ලියනවා ක්‍රමවත් යස්රාජ් වාදනය කියලා. ඊළඟට ජන සංගීත સિદ્ધාන්ත පිළිබඳ පොතක් කිව්වා 18 වන්නම ගැන ඊළඟට විශ්ව සංගීත ක්ෂේත්‍ර කියලා පොතක් කිව්වා සංගීත සම්භාවය සංගීත සම්භවය ඒක තමයි ඔහුගේ ප්‍රධාන පරිශ්‍රණ කෘතිය ඊළඟට ethno music ethno musicology aspects of Sri Lanka කියලා ඉංග්‍රීසියෙන් පොතක් කියලා තියෙනවා සංගීතය සම්බන්ධව ආසියාතික පැසිෆික් කලාපයේ සංගීත භාණ්ඩ ගැන ග්‍රන්ථයක් කියලා තියෙනවා මේ අනාදි වශයෙන් සංගීත පරිශ්‍රණාවලියේ ඉතාම විශිෂ්ට සේවාවක් කරපු සීලස් කුලසිර ගැන ඔහුගේ තවත් පරිශ්‍රණාත්මක ගීතයක් මේ යන ගීත අතර ඊටාම විචිත්‍ර ප්‍රබන්ධ දෙකක් මම දකිනවා. එකක් තමයි තලමලේ සින්දුව. ඒ තලමල පිළිබඳ වර්ණනාව ඊටාම විචිත්‍ර කවි කවි වලින් වර්ණනා කරනවා. ඊළඟට මම දකින මේ විචිත්‍රම ප්‍රබන්ධය තමයි නාරි ලතා සින්දුව. නාරි ලතාවකගේ රූපශ්‍රීය ඊටාම විචිත්‍ර විදිහට නිර්මාණය කරපු ජන ගීයක් තමයි මිනාඩ් ලතා සින්දුව කියන්නේ. මට හිතෙන විදිහට මේක නුවර යුගයට අයිති කියලායි මගේ මගේ විශ්වාසය තියෙන්නේ. මధుවන්ති ඉදිරිපත් කරන ලද්දේ සිංහල සංගීතාංශය මගින්